මේ කසොන් පුතාට පුළුවන් ද ප්‍රශ්න ටික අහන්න? සූම් එකේ තියෙන ස්වාමීන් වහන්සේ අවස්ථරයි ස්වාමීන් වහන්සේ කර්මයන්හි උරුමය හුදෙක් පෞද්ගලික විපාකයක් විපාකයක් පමණක්ද නැතිනම් සාමූහිකවත් එනම් ජාතීන් වශයෙන්ද කර්ම විපාක බලපා හැකිද? ඔව් ඇත්තටම ඒ කර්ම විපාක බලපාන එක දෙවිධයකට වෙන්න පුළුවන් සාමූහිකව විපාක දෙනවා කියන එක. එකක් තමයි සාමූහිකව කරගන්නා ලද කර්මවල විපාක සාමූහිකව ලැබෙන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. අනුත් එක තමයි පුද්ගලිකව යම්කිසි කෙනෙක් කරගත්තු කර්මයේ විපාකය නිස්සන්ද ඵලයේ හැටියට සාමූහිකව බෙදී යන්න ඔය ඔය දෙවිදිහෙම විපාක දෙන්න පුළුවන්. දැන් අර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ ශාක්‍ය ජනපදය විනාශ කරන්නට විදුඩුබ කුමාරයා ක්‍රියාත්මක වුණා. එතකොට එතනදී ශාක්‍ය ජනපදය ආරක්ෂා කරන්න බුදුරජාණන් වහන්සේ තුන් වරක්ම මැදිහත් වුණා. හැබැයි හතරවෙනි වර උන්වහන්සේ නිහඬ වුණා. ඇයිද නිහඬ වුනේ? ඒ ශාක්‍ය ශාක්‍ය වැසියන් විසින් පෙර භවයක සාමූහිකව එකතු වෙලා ඒ අය කරගත්තු අකුසල කර්මයක විපාකය තමයි ඒ සමූල ඝාතනය වෙන්නට අවස්ථාව සැලසුනේ. ඒ වගේම දැන් විදුඩබ කුමාරයා තමගේ සේනාවත් එක්කලා ගිහිල්ලා ඒ විදුඩබ කුමාරයා සහ සමස්ත සේනාවම තමයි අර සාමූහික කර්මය කරගන්නේ. දැන් විශේෂයෙන් යුද්ධ වගේ අවස්ථාවල ওই වගේ සාමූහික කර්ම කරගන්න. ඉතින් ඒව විපාකත්වයට පැමිණෙනකොට සමස්ත රටකට සමස්ත ලෝකයකට ඒවා සාමූහික විපාක හැටියට බලපාන්න පුළුවන්. ඒ තමයි පළවෙනි ක්‍රමය. අනිත් කාරණේ තමයි තනි පුද්ගලයෙකුගේ කර්මය ඔහුට වගේම අන් අයට බෙදී යනවා. ඒතර අනිත් අය ඒකට දායක වෙලා නැහැ, සම්බන්ධ වෙලා නැහැ. ඒක හඳුන්වන්නේ මොක්ඛ්‍ය ඵලය සහ නිස්සන්ද ඵලය කියලා. මොක්ඛ්‍ය ඵලය කියලා කියන්නේ අදාළ මූලිකයා විපාක විඳින ටික. නිස්සන්ද ඵලය කියන්නේ බෙදිලා යන ටික. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් gedara swamiya පෙර භවයක කාගේ හරි අතප්පයක් කඩලා කරගත්තු අකුසල කර්මයක් නිසා ඒතනත්තා මේ ජීවිතේ ගහකින් වැටිලා හදිසි අනතුරක් වෙලා අතපය කඩාගෙන දැන් පත්තු බැඳගෙන ඇඳේ දුක් විඳිනවා. ඒ ඔහු කරගත්තු කර්ම විපාකය ඔහු ප්‍රධාන වශයෙන් විඳින විදිය. දැන් ඒ කර්මයට බිරිඳවත් දරුවවත් කවුරුවත් සම්බන්ධ වෙලා නැහැ ඍජුව. නමුත් දැන් මේ කර්මය විඳින අවස්ථාව වෙනකොට ඒතනත්තාට ආදරය කරන ඒතනත්තා සමග සම්බන්ධකම් තියෙන පිරිසක් මෙතන ඉන්නවා බිරිඳ සහ දරුවෝ. දැන් කර්මයට කිසි සම්බන්ධයක් වෙලා නැහැ. හැබැයි කර්මය විඳින වෙලාවේ ඔහු වටා ඉන්න අයට අර පීඩාව බෙදිය. ඒක තමයි නිස්සන්ද ඵලය කියන්නේ. කර්මයට කිසි දායකත්වයක් දරලා නැහැ. විපාක විඳින වෙලාවට ළඟින් ඉඳීම නිසා බෙදී යන කොටස තමයි නිස්සන්ද ඵලය. එතකොට දැන් බිරිඳට දරුවන්ට වෙනවා වෙද්දු හොයන්න ඊළඟට පත්තු බඳින්න නිදි මරන්න සාත්තු කරන්න ඉතින් අර සියලු පීඩා හැබැයි අනිත් පැත්තෙන් අපි තේරුම් ගන්නට ඕන අපි මීට පෙර කතා කළා මේවා අර දැන් ප්‍රවෘත්ති විපාක හැටියට මේ උපන්නා උතනත්තාට මේ අනතෙක් විඳින මේ පීඩාව ඔහු මේ අත්විඳින්නේ. එතකොට මේ අකුසල විපාකයක් තමයි ඔහු විඳින්නේ. හැබැයි බිරිඳ සහ දරුවෝ කරුණා මෛත්‍රියෙන් යුක්තව ඔහුගේ පීඩාව අවම කරන අදහසින් කරුණා මෛත්‍රියෙන් ඔහුට සංග්‍රහ කළොත් ඒකෙන් ඒ අය අමතර කුසලයක් ජනිත කරගන්නවා. එතකොට අර තනත්තාගේ අකුසලය ඔහු තනියෙන් භුක්ති විඳිනවා ඒ භුක්ති විඳින අකුසලයේ නිස්සන්ද ඵලය අකුසල විපාකයේ නිස්සන්ද ඵලය පීඩාවක් හැටියට අමුදරුවන්ට බෙදී යනවා ඒකෙන් ඒ අය හිතනරක් කරගන්න නැතුව කරුණා මෛත්‍රියෙන් අර තමන්ගේ ස්වාමියාට සංග්‍රහ කළොත් ඒකෙන් ඒ අය කුසලයක් කරගන්න අන්න ඒ වගේ රටක් ගත්තහම රටක අධිපතියා රජු හෝ රටේ ප්‍රධානියා බරපතල සාංශාරික අකුසල කර්මයක් උරුම කොටගෙන එනවා නම් ඒතනත්තා නායකත්වයටපත් වුනහම ඒතනත්තා රාජ්‍යත්වයටපත් වුනහම ඒතනත්තා සතු ප්‍රබල කර්මය ඔහුට විපාක ඔහුට විපාක දෙනකොට ඔහු රටේ රජු නිසා ඔහු ප්‍රධානියා නිසා ඔහුට සිද්ධ වෙන විපත්තිය සමස්ත රටටම බලපානවා නිස්සන්ද ඵලය. එතකොට ඒකෙන් අනිත් අය හිත නරක කරගෙන විනාශ වුණොත් දෙගොල්ලම එකතු වෙලා විඳවනවා. හැබැයි අර gedara ස්වාමියාට බලපාන කාරණේදී අමුදරුවන් ගැටෙන්නේ නැතිව කරුණා මෛත්‍රියෙන් යුක්තව ඒ අය අර තත්ත්වයේ යටපත් කරගන්නට ක්‍රියාත්මක වෙනවා නම් සැමියාගේ අකුසල කර්ම විපාකයක් අවම කරගෙන ඉක්මනින් නිරෝගී වෙන්නට පුළුවන් අමුදරුවන්ටත් අමතර කුසලයක් කරගෙන සමූහයක් හැටියට පවුලක් හැටියට ශක්තිමත්ව නැගී සිටින්න පුළුවන්. අන්න ඒ වගේ රටේ රජු හෝ ප්‍රධානියා හෝ කරන ලද යම් බරපතල අකුසල කර්මයක් හේතු කොටගෙන එතන දුර්වල වෙනවා නම් රජු මූලික කොටගෙන කුසල් දහම් කරලා ප්‍රතිපත්ති පූර්ණේ කරලා එතනින් ගොඩ එන්නට සියලු දෙනා පසුබිම හදා ගන්නවා නම් අර සැමියා දැන් අතපය කඩා ගත්තාම නිකන් ඇඳ උඩට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ. ඒ වගේ රටේ ප්‍රධානියා රජු සාංශාරික වශයෙන් ඒ බඳු අකුසල කර්ම උරුම කරගෙන යනවා නම් ඒවා යට කරන්න සුදුසු ප්‍රතිවිරුද්ධ කුසල කර්ම රජු විසින් කරන්නට ඒක නිකන් ලෝකෙට රඟපාලා එම කරනවා වගේ පෙන්නලා විතරක් හරියන්නේ ඒවා අවංකව කරන්න ඕනේ. ඒ ටික කරෙන්නේ නැත්නම් ඔහු රැකෙන්නේ නැහැ. ඊළඟට රටවැසියෝ හැටියට ඒ රටේ ප්‍රධානියාගේ කර්මයේ නිස්සන්ද ඵලයේ පීඩාවක් හැටියට රටවැසියාට ලැබෙනකොට ඒගොල්ලෝ කුපිත වෙලා ගැටිලා ආවේගකාරී වෙලා තවත් කර්ම කරගන්න ගියොත් රටක් හැටියට කවදාවත් නැගිටින්න බෑ. ඒ නිසා අර පුද්ගලයා පිළියම් කරනවා නම් ඒකට සහාය වෙන්න ඕන පිළියම් නොකරනවා නම් ඒතනත්තා පැත්තකින් තියලා වෙන කෙනෙක්පත් කරගෙන හරි නමුත් වෙන කෙනෙක් පත් කරගත්තා කියලා දැන් රටට වෙච්ච පීඩාව දුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පීඩාවෙන් ගොඩ එන්න රටවැසියන් හැටියට සාමූහිකව නැගී සිටින්නට ඕන මානසික සහ ආධ්‍යාත්මික වශයෙන්. ඉතින් ඒ නිසා රටක් හැටියට පොදුවේ රටක් ජනතාව විසින් කරගත්තු සාමූහික කර්මයක විපාකයක් Taman වෙත ආවා උනත් රජු විසින් කරන ලද කර්මයේ නිස්සන්ද ඵලයක් Taman වෙත ආවා වුණත් දැන් Taman පීඩා විඳිනවා නම් ඒ නැගී සිටින්නට අපි යම් ප්‍රයත්නයක් දරන්නට ඕනේ. ඒ නැගී සිටින්න දරන ප්‍රයත්නය අවිචාරවත් බව නොවේ මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තියයි. මොකද කර්මය කියන එක එන්නේ අකුසල කර්ම විපාක එන්නේ අපේ මනසත් එක්ක බැඳීගෙනනේ. එතකොට ඒක භෞතික වශයෙන් ක්‍රියාත්මක වුණාට ඒක මනසත් එක්ක බැඳිලා තමයි එන්නේ. ඒ නිසා එතනට භෞතික ආවරණ වලින් ඒක රකින්නට බෑ. භෞතික ආවරණ වලින් රකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි බුදුහන්තරෝ දේශනා කරන අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස. මහමෝධ හැංගුණත් ආකාශ හැංගුණත් පර්වතයක් සිදුරු කරගෙන ඒකාස්‍ය හැංගුණත් කර්මෙන් හැංගෙන්න පුළුවන් තනක් නැහැ. ඒකෙන් හැංගෙන්න පුළුවන් එකම ක්‍රමය මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය වර්ධනය කිරීම පමණයි. ඉතින් ඒ නිසා තමයි අපි මේ සත්‍යක්‍රියා කිරීම, ආශිර්වාද කිරීම, අකුසල කර්ම විපාක යටපත් කරන්න කරන කුසල කර්ම ආදිය අපි නැවත නැවත මේ විවිධ පැතිවලින් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේක මම සිහිපත් කරන්නට ඕන අපි මේ වස්සාන සමයේ පොය තුනේම නිකිනි බිනර පොය තුනේම සත්‍යක්‍රියාවන් තුනක් යොදාගත්තා. අපි දැන් නිකිනි පොය සත්‍යක්‍රියාව නිම කළා. ඉදිරියේ බිනර පොය කියන්නේ සැප්තැම්බර් මාසේ 10 වෙනි සෙනසුරාදා පොය දවසේ දෙන්නේ. එදා දවසෙත් උදේ හවස දෙකේම සත්‍යක්‍රියාව කරනවා. උදෑසන සත්‍යක්‍රියාව උදේ 6යි 9ට. හවස සත්‍යක්‍රියාව රාත්‍රී 8යි 8ට. උදේ 6යි 9ට සහ රාත්‍රී 8යි 8ට තමන් ඉන්න කොතනක ඉඳලා තමන් ලංකාවේ හිටියත් පිටරට හිටියත් කොහේ හිටියත් කමක් නැහැ තමන්ගේ ජීවිතේ තමන් පුරුදු පුහුණු කරපු ප්‍රතිපත්ති කුසල ධර්ම අකුසලයෙන් වැළකුණු අවස්ථා කල් වේලා ඇතිව සිහිපත් කරගෙන අර වෙලාවට විනාඩි 5ක් විතර කලින් වාඩි වෙලා ගතසිත සැහැල්ලු කරගෙන අර තමන්ගේ ජීවිතේ තමන්ට අවංකව සත්‍යවාදීව ආවර්ජනා කළ හැකි ඒ ප්‍රතිපදාවන් කුසලයන් අකුසලයෙන් වැළකුණු අවස්ථා නැවත නැවත සිහි කරලා ඒ සත්‍ය බලෙන් ඒ කුසල බලෙන් රටට ජනතාවට සම්බුද්ධ ශාසනයට ඇතුළතින් සහ පිටතින් පැමිණෙන සියලු උවදුරු දුර වෙලා රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වේවා කියන අදිෂ්ඨානය නැවත නැවත විනාඩි කීපයක් සිදු කිරීම තමයි අපි එහිදී සිද්ධ කරන්නේ. එතකොට ඒක සත්‍යක්‍රියාව වෙන්නේ Tamanගේ සත් සත්‍ය ගුණය මත පිහිටලා තමයි ඒ අදිෂ්ඨානය කරන්නේ. ඒක වඩා බලවත්. ඉතින් ඒවා සුළු කොට තකන්නට එපා. නිකන් සිතුවිල්ලක් විතරක් නෙමේ. අපේ ප්‍රතිපත්තිය සිහි කරලා අපි කරන චිත්ත අදිෂ්ඨානයන් ඒවා බලවත්. අනිත් එක වතුර බිඳුවකින් ගිනි ගොඩක් නිවන්න බැරි වුණාට වතුර බිඳු ගොඩක් එකතු වෙනකොට මහ ගිනි කඳක් වුණත් නිවන්නට පුළුවන් ජල කඳක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා අපේ ලංකාවේ සිටින විදේශ රටවල සිටින සෑම සියලු දෙනාටම ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ගිහි පින්වත්තුන්ට සියලු දෙනාටම මෙත් සිතින් ආරාධනා කරනවා බිනර පොය දවසේ කියන්නේ සැප්තැම්බර් මාසේ 10 වෙනි සෙනසුරාදා පොහෝ දිනේ උදේ 6යි 9ට සහ රාත්‍රී 8යි 8ට සියලු දෙනාම කොතනක හෝ ඉඳලා ඒ සත්‍යක්‍රියාවට යොමු වෙමින් මානසික ආධ්‍යාත්මික ශක්තිය මුසු කරන හැටියට මේ සමස්ත රටටම පැමිණලා තියෙන මේ විපත වලක්වලා සියලු දෙනාම ශක්තිමත්ව නැගී සිටිනවා. ඉතින් අපි දන්නේ ඒක පොදු කර්මයක්ද සාමූහික කර්මයක්ද නිස්සන්ද ඵලයක්ද මොකක්ද කියලා අපිට විග්‍රහ කරගන්නට පහසු නැහැ. ඉතින් අපිට හැඟෙන්නේ ඒක පොදු කර්මයකුත් වෙන්න පුළුවන්. මොකද ප්‍රධානියා වෙනස් කළාම ප්‍රශ්නේ වෙනස් වෙන්නට ඕන ඒක නිස්සන්ද ඵලයක් විතරක. එතකොට ප්‍රධානියා වෙනස් කළත් ප්‍රශ්නේ වෙනස් වෙන්නේ නැතිනම් එවනම් සියලු දෙනාටම බලපාන කර්මයකුත් එතන තිබිය හැකියි. ඉතින් ඒවා පිළිබඳව අපේ දේශපාලන දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි ධර්මානුකූල දෘෂ්ටි කෝණයකින් බලලා ඒ தත්වයන් යටපත් කරන්නට මානසික ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අපි හැම දිනාටම මෙත් සිතින් ආරාධනා කරනවා.